ඉතින් ඒක නිසා මේ සංකත සහ පටිච්චසමුප්පාදේ කියන එක නම් මම හිතන්නේ තේරෙනවා. නමුත් මම මේ අන්තිම ප්‍රශ්නෙට දීපු උත්තරේ අංග සම්පූර්ණ කරන්න පුළුවන් කියලා මම හිතන්නේ මම උත්සාහ කෙරුවේ පුළුවන් තරම් මට තේරෙන තාට මේ අපි ජීවත් වෙන්නේ අපි විසින්ම හදාගත්ත ලෝකෙකයි. ඒ ලෝකේ අපේ මෝඩකමේ තාලෙට තමයි හොඳ නරක තේරෙන්නේ යථා දත්තය. ඇත්ත தත්ත්වේ තේරුම් ගන්න නම් දවසේ වැඩි කොටසක් මම දැන් මෙතෙන්ද ගත කරන්නේ. අපි වැඩි කොටසක් ඉන්නේ හුඟක් වෙලාවට අතීත අනාගත ඒක නැතර කරලා මම දැන් මෙතෙන් ආවෝ සතියෙන් ගත කරන්න පටන් ගත්තොත් තේරෙන පටන් අරගනි මේකට වෙන බාහිර සාධක බලපන්නේ පෙර වරද්ද වරද්ද වරද්ද වරද්ද සත්‍යමත් වීමෙන් ගත්ත ගැම්ම විතරමයි නැත්තම් Taman විතරමයි Tamanගේ ප්‍රයත්න විතරමයි අපිට සරණට පිටිට තියෙන්නේ වෙන මොනම දෙයක් අත්තට ඒ සෑම දේවල්ම අපි විසින් හිතාගත්ත දේවල් නමුත් අපි ඇති කරගත්ත සතිය නම් සංසාරේ කවදා රිනවන් දකින්නකම් අනිවාර්යයෙන්ම පිටිපස්සෙ ඇවිල්ලා උදව් කරනවා අනිත් දේවල් ඊවට අර අත්උදව්වට දේවල් හොඳයි ඒක නිසා ප්‍රශ්න ඉදිරිපත් වෙච්ච වනා ඉවරයි. ඒ අනවශ්‍ය ප්‍රශ්න මේ අසභ්‍ය දේවල් නරක දේවල් කතා කරලා හිතනරක් කරනවා දන්නේ මම මේකත්. දැන් දැන් තේරෙනවද මන් දන්නේ. නෑ ඇත්තටම ඒ කියන්නේ ප්‍රතිපත්තිය තමයි කරණ තියෙනවා ප්‍රතිපත්තියට යනකම් මේ ඉතුරු දේවල් ඔක්කොම එක හා සමාන වැදගත් නැත්තම් මෙතෙන් එන්න බෑ මං අහන්නේ දැන් අපිට මේ දේ කියන්නේ ප්‍රතිපත්තිය උතුම්ම කරන තව දෙයක් අඩුවක් නැත්තම් ඔක්කොම සම්පූර්ණ ආයෙත් මොනවද මේ පවුරු ගගා ඉන්නේ දැන් ඔක්කොම පොඩ්ඩක් කල්පනා කරගෙන අපිට වර්තමාන මොහොතේ හිත පවත්වන්න දැන් බැරි මොකෝ ඒක පෙර කරපු පින් කඳක ප්‍රයෝජනයක් නෑ. අපි විඳින්නේ මේකෙත් ඉඳගෙන තව අඩුපාඩු ගැන කල්පනා කරනවා කියන්නේ බුද්ධ පුත්‍ර නෙමෙයි. එයාට බෑ මේ මේ බුද්ධ පුත්‍ර වෙන්න. බුද්ධ පුත්‍ර කියලා කියන්නේ දැන් හරි. දැන් ඔක්කොම සම්පූර්ණ වෙන මොනවත් අඩුවක් නෑ. හරි බහිමු වැඩ කරමු කියන අදහසට එනවනම් අප්‍රමාදේ එනවා. එහෙම නැතුව මම මේ මේ ආර්ග වෙන්නේ නැති මේක වෙන්නේ නැති කියලා මේ අඩුපාඩු හීනමානක තත්වයකට එනවනම් ඒකට බුදු කෙනෙකුට කරන්න උදව්වක් නැහැ. බුදුජානක හිතුව කරන්න බෑ. ඔය ඒක තමයි ඇත්තටම ඒක කෙරේ දක්වන ආකල්පය තමයි විශාල වැදගත් වෙන්නේ. මේ ප්‍රීතිය එනවා, පහසුකම් එනවා, මෙහෙම නැත්තම් සහැල්ලු ගතිය එනවා. එනකොට හීනමානය කෙනා ප්‍රතික්ෂේප කරනවා. මේක හොඳ නැති වෙයි, මේක භාවනාවට කැඩෙයි, අරෙ මේ කියලා. අධිකමානය තියෙන කෙනා ආමයි දැන් වැඩේ හරි නැත්තම් ප්‍රීතිය ආවයි කියලා ඒත් හැලෙනවා. මධ්‍යම ප්‍රතිපදාව යන්නේ මේ ප්‍රීතිය පහළ වුණේ ආනාපානයේ හිත තිබ්බ නිසායි. ඒ නිසා මට තවත් පීඨය ගැඹුරු කරන්න ඕන නම් තවත් ආනාපානයේ හිත පවත්තන්නයි ඕනේ. පැමිණිච්ච පීඩිය ගැන සතුටු වෙන්නත් එපා, අනගාටු වෙන්නත් එපා. මැද මාවත දිගේ කරපු ආනාපානෙම දිගට ගෙනියන්නයි. නැති වෙනවයි කිය නැති. ඇත්තටම ඒකකොට ප්‍රධාන සාධක ප්‍රශ්නයක් තමයි නැගෙන්නේ. ඒකකොට ආනාපානේ නෑ නේද කියලා. නමුත් කියනවා තියෙනවා කියන සංඥාවෙන් බලන්නේ කියලා. නෑ කියන සංඥාවෙන් බලන්න එපා කියලා. දැන් මම දෙන්නේ දර්ශනේ තමයි පිටිටම තුවාලයක් තිබුණයි කියලා. ඒ තුවාලේ තියෙන ගලාදී අපි ඒ තුවාලට අත් දෙක වහකට අත ගෑවත් තුවාලේ තියෙන දන හොඳට රීදෙනවා කැවෙනවා ඉද්දෙන ගතිය තියෙනවා. එතකොට අපිට ඕන කෙනෙකුට මේ මගේ මේ අතට තුවාලයක් දාන්න කිය, තුවාලට බේත් දාන්න කිය කිය අවල් තන කියලා කියන්නේ නැතුව මොකද බලන කෙනාට පේනවා. මඩත් අත ගන්නකොට ඇන්දේ ඇත් දෙක වහගෙන හරි පේනවා. මොකද මේ තුවාලේ සනීපුණයි කියන. ආමල ආඩේ තියෙනවා. එතන කැළල තියෙනවා. මේ වගේ කියනවා ආනාපාන හොඳට පේනකොට මෙයා වෙලාවක නැහැ කියනවා. අන්නේ වෙලාදී අල්ලගන්න ඒ තන ලකුණු තියාගන්නයි කියලා. පිච්ච තන. ආනේ ඒක තියාගෙන දිගට යන්නේ කියලා. එහෙම යනකොට ඉස්සරහදි තේරෙන්නේ නැහැ කියපු ආනපන පේන්නත් පටන් ගන්නවා හරියට බැලුවොත්. දැන් පේන්නේ නැතුව නතර වෙලානේ. එතකොට නැගිටලා ගියොත් හෝ හිත කලබල කෙරුවොත් හෝ වෙන්නේ කොනට වැඩි එක නින්දර වැටෙනවා එක හිත කලබල වෙනවා. මේ දෙකට නැතුව නෑ මේකේ තියෙනවා මම මේවාම මතු වෙනකන් මම හිත තැම්පත් කරගෙන ඉන්නවා කියලා බැලුවොත් ආයෙසරයක් ලාවට පේන්න පටන් ගන්නවා. ටිකල ඒක ආයෙ නැති වෙනවා. ඊට පස්සේ ආයෙසරයක් එනවා කමන්නේ. තව ටිකක් වෙලා මම මේක දිහාම බලා ඉන්නවා කියලා ආයෙත් බලනකොට ආයෙත් අදිටත් ඇරිලාවටම තුල නැති වෙලා යනවා. එතකොට හොඳට දැනගන්න මේක ඇතුලේ වෙනම චක්‍රයක් යනවා. ඒකට අටුවාව දෙන්නේ මෙන්න මෙහෙම උපමාවක්. එයා කියනවා ගෝයන් කපලා තියෙන කෙතක දෙපැත්තේ ලන්ද වනාතේ මිනිහා හරක් අරගෙන යනවා. ඊළඟ හරක් රැළ බැඳලා නැහැ. ඡායයට කන්න දෙනවා. කන්න දෙනකොට හරක් උදේ පාන්දර කකා කකා වෙල්ෙලිය නෙමෙයි ඉන්නේ දැන් ලන්දට යනවා. ඉතින් අර ගෝපල්ලා බය වෙන්නේ එයා දන්නවා මේ හරක් හැඳ වෙනකොට කොහොමද එකතු වෙනවා. තනි තනි යන්නේ ඒගොල්ලෝ යන්නේ කණ්ඩායම වශයෙන් මිනිහා ගොඩ ගහක් අතල්ලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්නවා. හැන්දෑවේ ගොම්මන් වෙනකොට ඔය හරක් ඔක්කොම වතුරකට ගාවට එනවා. ඊට ඉස්සරලා ගොවියා ගොපල්ලා යනවා. ගිහිල්ලා යනකොට හරක් කඩේ වතුරකට ගාව එක හරකෙක්වත් නැහැ. නමුත් එයා දන්නවා රෑ වෙනකොට එනවයි කියලා ඔක්කොම එනකන් ඉන්නවා. ඉඳලා ඔක්කොම එනකොට ගණන් කරලා ඉවරලා හරිනම් කාලයට දක්වනවා. එතකොට උපමාවේ කියන්නේ වතුරකට ළඟට යනකොට එයා දන්නවා තව ටිකකින් හරක් එනවයි කියලා මිසක් එක හරකෙක්වත් නැහැ. ඒතර මොකද්ද බලන්නේ? එන්න ඉන්න හරක් බලන්න. ඒ වගේ ආනාපානේ නැති වුණකොට හිතා ගන්න ඕනේ මට තියෙන්නේ දැන් මේක තියෙනවා කියලා සංඥාවේ හිතියොත් තමයි භාවනා වැඩේ. ප්‍රීතියට හිත දාලා ආනපන යමද කෙරුවොත් කැරේ. ප්‍රීතියට උදම් මැනුවොත් හිත සැලෙනවා. ඒ නිසා ප්‍රීතිය තිබිච්චාව. ඒකට කියනවා බලන් එපා පේන්න අරින්නේ කියලා. ඒක උඩ තේරෙනවා. මොනවද බලනවායි පේනවායි කියන එක වෙනස. බලනවා, පේනවා, අහනවා, ඇහෙනවා, කනවා, කැවෙනවා. මොකද්ද වෙනස? චේතනාව ඇති සහ චේතනාව නැති. බලනවයි කියලා කියන්නේ දැක ගැනීමේ චේතනාව සහිතයි. පේනවා කියලා කියන්නේ අද්ද කැරලා තිබෙන නිසා පේනවා. ඒ නිසා ඒ වෙලාවේ ආලෝකයේ හෝ ප්‍රීතිය හෝ පහසුව පේන්න අරින්න බලන්න එපා. බලන්නේ ආනාපානදියා. හැබැයි ආනාපානේ පේන්නේ නැහැ. කමන්නේ. ඒ තිබුණ තැන ඒ තිබුණ සංඥා බලනවා. මම එහෙදි හුඟක් කළා දෙන නිදර්ශනයක් තමයි ඔය අපි එන්න හරිය කතුනායකට පොඩ්ඩක් එහා පැත්තේ ඉන්නේ. ආශාන්තර යනකොට බොහොම සැරින් යනවා අපි බාහනා කරනකොට ගිය හෙලිකොප්ටර පොයි වගේ. ඉතින් බාහනා කරනකොට ඔලු උඩින් යනවා වගේ යනවා. ඒ සමහර එක ප්‍රශ්නත් කරගන්නවා. නමුත් ඒක නෙමෙයි මම කියන්න හදන්නේ. නිදර්ශනේ අපි පැත්තට ගැලපෙන්නේ නැහැ. ආශාන්තරාවක් මෙහෙම උඩින් යනකොට බලලා ඕන කෙනෙකුට කීයගේ ඔන්න ආශාන්තරාවක් කරනවා බලන් දෙයි. ඒකට බලපු ගමන් පේනවා. නමුත් ආශාන්තර ඈතට යන්න යන්න මොකද වෙන්නේ? එන්නේ එන්නේ එන්නේ නොපෙනියන්න පටන් ගන්නවා. කාටද කියනවා උඹේ ඇහි පෙනීම බලන්න නම් ඔර කොච්චර දුර යනවද යනකම් පේනවද කියලා බලපන් කිව්වොත් එහෙම ඒ මනුස්සයා කරන්න හොඳට පටල වෙලා ආශයන්තර යනදී බලාගෙන මේ ඉන්නේ. හොඳට පෙනුම තියෙන කෙනා නම් අන්තිම තිතර යනකම් බලන. පෙනුම අඩු කෙනා මගදීම කියනවා මේ නැති වුණා. ආශයන්තර නැති වුණා. අපි දන්නවනේ ආශයන්තරව ආශය නැති වෙනවා කියන දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද? එයාගේ පෙනීමේ ශක්තිය අඩු නිසා බොහොම ඉක්මනට එයා ප්‍රයත්න අතහැරියා. බලන තීක්ෂණ තියෙන කෙනා හුඟා ගැඹුරට බලනවා. ඒ බලනකොට එයා දන්නවා මේක වලාකුලක් අස්සට ගියාට ආශයන්තරව යහකොඩෙන් එන්න ඕනේ දැන්. ආශයන්තර මෙහෙම කියන්නේ මේ පැත්තෙන් ගියා නම් මේ පැත්තෙන් එන්න ඕන. ආ මේ විදිහට ගියේ මෙතන ඉන්න අතනින් එනකම් බලාගෙන හිටියොත් ඊට වැඩිය සියුම මතුවෙන්න ඉඩ තියෙනවා. ගහක් අස්සෙන් ගියත් එහෙමයි. අන්නේ වගේ දැකලා Tamange අදහන කෙනා අහසදී නැති වුණා කියන එක කියන්නේ නැහැ. එනවා මම බලනවායි කියන එක තමයි කියන්නේ. අපි එකපාරක් કોઈ කෝට්ටේ ඉන්නකොට මතු කරගත්තා අර මේ වැද්දාගේ උපමාව මම මතක නැහැ හොඳ ලස්සන පාලි වචනයක් තියෙනවා මේ වැද්දෙක් මුවෙකුට විදලා ලේ පාර දිගේ එලවනවා එලවනකොට මියා දුවනවා දුවගෙන යනකොට වැද්දා එලව එලවගෙන යනවා ලේ පාර නතර වෙනවා කුර පාර දිගේ එලවනවා කුර යනකොට යනකොට මුවා ගල් පොත්තක් උඩින් දුවන. ගල් පොත්තක් උඩින් දුවපුවම ගලට පැනපු තැන කුර ලකුණු තියෙනවා. ගෙනාපු වැලි ටික වැටෙනවා. දැන් එහා පැත්තෙන් කොහෙන්ද මේක ගයින් බැස්සේ කියලා බල බල කල්පනා කරලා හිටියොත් මුවා කොහෙද වයිද දන්නේ ඒ වැද්දායි ගినాපු වේගෙ දිගේම එහා පැත්තට ගිහලා එහා පැත්ත දිගේ ගිහිල්ලා ඊගාවට කුර ලකුණු පේනකන් යන්නේ හිතේ හොදිසියද කුර ලකුණු දැකපු ගමන් දන්න මං ගත්ත තීන්දුව හරි ළඟදිම මෙයා මැරිලා වැටලා ඉඳී කියලා. ඒ වගේ අර ගලෙන් එහා පැත්තට ගියා වගේ උතෙන් යනකොට පේන්නේ ආනාපානයි. නමුත් මෙතන තමයි යන්න ඇති කියලා බලාගෙන හිටියොත් තව ටිකක් එහාට ගියාම ආයෙසරයක් අර සියුමානාපාය නැවත මතුවෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ආනාපානෙ හිත තියාගෙනකොට මතුවෙන ප්‍රීතිය ගොරෝසු ආනාපානෙ වැඩි බලවත්තර ප්‍රීතියක් එනවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ බලවත් වෙනවා. මේ පහසුකම වැඩි වෙනවා. ඉතින් ඒකේ තියෙන්නේ කලාවක් එතන. විද්‍යාවක් නැහැ. කරගෙන කරගෙන ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මෙතෙන් ගියාට පස්සේ කොච්චර භාවනා කරත් මෙතනින් එහාට මේක හෙලෙට්ටාඩු කරගන්න එක හෙට්ටු කරගන්න එක පයලන්නේර මෙතදයක් ලක් බයි chance එකක් යන්නේ. හැබැයි කරලා හරි ගිය ගමන් පුදුම සතුටක් එනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ කිරුවේ. මේක තමයි බුදුහාම මේ කිව්වේ. මේක පොතකින් කොහොම උගන්වන්නද? සූත්‍රකින් කොහොම උගන්වන්නද? අවස්ථාව අරගෙන උන්න හරියනම් හරිය ආවේ. වැරදි නම් වැරදි ඒවා කියලා කරන්න. කරලා හරි ගියාට පස්සේ එන ක්‍රමය කාටවත් කියලා දෙන්න බෑ මොකද ඒ තරම් මේක මේ පොට්ට chance එකක්. හරියන්න පුළුවන් වරදින්නත් පුළුවන්. ඒයින් අපිට ක්‍රමයක් නෑ මේ නිවන් දකින්න. ඒ වෙලාවේදී ජීවිත පරිත්‍යාගේ මේ කාය පරිත්‍යාගයෙන් කරගෙන යන එකයි කියන්නේ. සාමාන්‍ය කියලා දෙනවට කියන්නේ ආනාපානේ නැති වුණාට තියෙනවා කියන සංඥාවෙන් බලන්න කියලා. ආ මේ ආකාරයේ ඉති භාවයේ සීකෝ මම දැන් මම නම් අනුමත කරන්නේ. ඒ කියන්නේ හිතට සංකල්ප දානවා කියන එකයි මම කියන්නේ. මොනම සංකල්පයක් අත් උනේ ඊටාම කම්බේ ඇවිදින සියුම් භාවයක් තියෙදි මොනම දේ දැම්මත් ඇහැට දෙවිවිකෝ මිල්කුවා වාවි. ඇහැට මොනවා දැම්මත් කැවෙනවා. මේ වෙලාවේ තියෙන හිතටම තේරුම් අරගන්න දෙන්න සියුම් කරපු එකේ යන්න ඕනේ. හිතක් දාන්නත් එපා, රූපයක් දාන්නත් එපා. නමකට සද්දාන්නත් එපා. කොයි දේ දැම්මත් ව්‍යාකූල වෙනවා, සංකර වෙනවා. දිගෑරෙන් තාලෙම දිගෑරෙන්න දෙන එකයි කරන්නේ. කමිනන්සේ අමරු උපත්‍ය විඥානය ධර්මී එකම වචනේ ඒ දෙක තුනක් ඇතුළේ අවස්ථාවේ සංකාරකේ විඥානික ඒක ඇත්තටම මේ විඥානය කියන දේවල් වෙන්කොට දැනගැනීමේ ඥානය. විශේෂ කොට දැනගන්නවා මෙයා ගෑනු කෙනෙක් මෙයා පිරිම කෙනෙක් මෙයා වැඩිමාල් මෙයා අඩු කියලා දේවල් වෙන්කොට දැනගැනීමේ ඥාණය තමයි විඥානය කියලා කියන්නේ. මේ විඥාණය හැම වෙලාවෙදීම ඉදිරි සැලසුම් හදනවා. අනාගත සැලසුම් හදිනවා මම මෙහෙම ඉඳලා හරියන්නේ මම මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ හදන හැම වෙලාවකම අලුත් කෘතිම මම මේ ආරුඩ කරගන්න. මම ඉන්න මට මේක කරන්න බෑ මම මේට වැඩිය සැලසුම් සහිතව මෙහෙම කරන්න ඕනේ කියනකොටම ආටිෆිෂල් නැත්නම් કૃත්‍රිම මමෙක් හැදෙනවා. ඒවම මේ දැන් ඉන්න මමට කියන ඔහොම ඉඳලා බෑ මේට වැඩිය හොඳින් වැඩ කරන්න ඕනේ, අරියම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා ආපස්සට නීති දානවා. එතකොට ඒ දාන නීති වල කියන්නේ විඥානයේ විසින් ඇති කරන දේ නිසා විඤ්ඤාති කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රඥාව නිසා ඇති කරන දේ ප්‍රඥාති කියලා කියනවා. විඥාණයෙන් ඇති කරන දේ කියනවා විඤ්ඤාති කියලා. ඉතින් අපි මේ ජීවත් වෙන්නේ විඤ්ඤාති ලෝකයක අපි විහිම්ම කෑ ගහනකොට කඳුවලල්ලකට ගිහිල්ලා කඳුවලේ දෝංකාර සද්ද ඇහෙනා වගේ අපි කරන දේ රිෆ්ලෙක්ෂන් එක තමයි මේ ඉන්නේ. ඒක එතකොට එතන තියෙන විඥානය ඒකට ඇති වෙච්ච මුල් වෙච්ච විඥානය දෙව බලනකොට මේ දෙන්න අතර තියෙන්නේ පුදුමාකාර මේ මායාවක් විසින් මැජික් කාර්යයක් විසින් ඇති කරන ද නිෂ්පාදන දෙකක් වගේ මේ වෙනසක් තියෙනවා. ඉතින් අපි ගත්තොත් දැන් මේ මාත්‍ය කියපු වචන ගත්තොත් ප්‍රීතිය ගත්තොත් කණික ප්‍රීති කුද්ධික ප්‍රීති ආදි වශයෙන් ප්‍රීතියේ අඩුවානේ shades of meaning පහක් තියෙනවා. හැම එකටම ප්‍රීතිය කියලා තමයි කියන්නේ. වීර්ය ගත්තාම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්ය මට්ටම් තුනක් තියෙනවා. සතිය තියෙනවා වේපුල්ල සතිය. හැමදේම එන්නේ මේ මේ ඒකේ තියෙන තේරුම වෙනස් වීම යන එක තමයි පරිණාම වෙනවා වෙන්නේ විපස්සනා වෙන්නේ. සංස්කරණය සංස්කරණය කියන එකේ ඔය අංග සංස්කරණය කියන ගොරෝසු දේවල් වලට ගිහිල්ලා අන්තිමට අපි විහිින්ම මේ බලන කරන දේවල් හැම එකක්ම සංස්කරණය කරන මට්ටමට අපි මේ දෙන්න වස්තුවකට අපි දෙන්න නම පරිණාමයටපත් වීමක් තමයි විශේෂණ වීමක් තමයි විපස්සනාවේදී සිද්ධ වෙන්නේ. මම කියන වචනේ භාවනා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ඒකේ අර්ථය එන්නේ එන්නේ එන්නේ එන්නේ දවසින් දවස දවසින් දවස වෙනස් වෙනවා. නිසා එකම සූත්‍රයක් අරගෙන කර්ණිමිත සූත්‍රේ භාවනා කරන්න ඉස්සලා කිව්වට පස්සේ භාවනා කරුවට පස්සේ කියනොට සම්පූර්ණ වෙනස්. ඒ ඒ පරිණාමයේ භාවනා නොකරන කෙනා පිළිගන්න ලැස්ති නෑ. හිතන්නේ නෑ. මේක මෙහෙමම වෙන්න ඕනේ කියලා. භාවනා කරන එක දන්නවා එකම දේ නැවත නැවත බලන්න බලන්න බලන්න බලන්න ඒ කෙරේ දක්වන ආකල්ප හැම වෙලාවෙම වෙනස් වෙමින් පවතී. ඒක පේනින්නේ ඒ පුද්ගලයාට එතෙන්ද විතර ඒක තව කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒක පිළිගන්න කැමති දෙයට තමයි මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. අනිත්‍ය භාවය පිළිගන්න ලෑස්ති. ඉතින් ඒක මේ ගෞතම කියන්නේ සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන්න ඉස්සෙල්ලම පොන්න විදි විවෘත මනසකින් වැඩ කළා තියෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේම අනෙක් කාණන් වල තියෙන වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කිරීමේ බලය තියෙන්නේ මේ ලෝකේ කෙනෙකුට නෙමෙයි සර්ව බලධාරීත්වයට බාර දුන්නා. ගෞතම ගරුවචනාංශි බුදු වෙන්න ඉස්සෙල්ලම පිළිගත්ත නෑ මේක මේක වෙනසක් වෙනවා. මේක වෙනස් වෙනවනම් මට මේකේ පාලනයක් තියෙනවා. කියලා මම අමතර මේ කොහොමද කියන්නේ දෙල්ලක්කාර විදියට මේ ජීවිතය දිහා පරිේශනාත්මක බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම තිරසනෙක්ගේ මිනිස්සුගේ තියෙන වෙනස. අපිට මේ උදේ බලපු දේ හැන්දෑ වෙනකොට වෙනස් වෙනවයි කියන එක බාර ගන්නත් පුළුවන්, නොගන්නත් පුළුවන්, නොගත්තොත් ප්‍රශ්න වෙනවා. බාර ගත්තොත් පචගතියක් දැනෙනවා. නමුත් අපි සත්‍යයට කිට්ටු වෙනවා. ඒක තමයි අපේ තියෙන මේ හැඩ ගැහිමේ හැකියාව කියලා කියන්නේ. වරණය. එන එන විදිහට හැද ගැහෙන්න පුළුවන් ගතිය උප්පරිම දිනු වෙලා තියෙන මනුස්ස මනසේ. ඒක වැඩගන්නේ නැහැ. අපි හුඟක් කලකට අපි උදේත් good morning කියන්න ඕනේ වුණා. හන්දාවෙත් good morning කියන්න ඕනේ. අපි නෑ අපි කියන උදේට good morning කියන හන්දාට good evening කියලා කියන ඒ වෙනස් වෙන තාලට වෙනස් කරගෙන යන එකයි තියෙන්නේ. දැන් නම් අපි වෙලාව කිට්ටු කරගෙන යනවා. ඒ නිසා මම හිතනවා වැඩ කටයුතු સમાપ્ત කරන්න වෙලාව හොඳයි කියලා. දැන් එහෙනම් අපි දේ අටහමාරේ ඉඳලා ගත කරපු කාලේ උත්සාහ කරනවා නම් අනි වචනෙන් කියනවා අපි පුළුවන් තරම් මේ අප්‍රමාදී වීමටයි සත්‍ය පිහිටවා ගැනීමටයි අපි උත්සාහ කළේ. ඉතින් ඒ උත්සාහ කරන වෙලාවේදී සමූහයක් වශයෙන් කරනකොට ඒක ලොකු කැම්මක් තියෙනවා. ඒ වගේම අර මුලින් මුලින් කරලා වැරදිච්ච ටික අනිවාර්යයෙන්ම මත්තට ලොකු ගුණයක් ඇති කරලා දෙනවා. ඉතින් මේ පිටස නැවත නැවත හමු වෙනකොට ඇති වෙන ගැම්මට තමයි අපි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ. ඉතින් සරුවචනාංශය දැකියුවේ දැක්කේ මේ ගමනේදී සතිපට්ඨාන වැඩපිළිවෙලේ Brahmacharya ජීවිතයේ අත්‍යවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කල්යාණ මිත්‍ර ඇසුරකදී. ඉතින් මේ කල්යාණ මිත්‍ර ඇසුර අපි කල්යාණ මිත්‍ර නොවි අනුන්ගේ බලාපොරොත්තු වෙන්න බෑ. එහෙමනොත් එහෙම අපිට කියන්න වෙනවා මේ කල්යාණ මිත්‍රන්ගේ හිඟ ලෝකයක්. අපි කල්යාණ මිත්‍ර වෙනකොට පේන ඕන තරම් කල්යාණ මිත්‍රෝ ඉන්නවා හදාගෙන හදාගෙන මේක දිනු කරන්න යන්න පුළුවන් කියලා. එතකොට මේ භූමියටත් තැනටත් කාටත් පිට වෙන ඒ ශක්ති එහෙම නැත්නම් ඒ කම්බන හරීම සෞඛ්‍ය සම්පන්නයි. ඒ නිසා අපි අපි වශයෙන් සාස්ත්‍රික වශයෙන් වැඩ කරනවා වගේ මේකට වැඩ කරන නිසා නිකුත් වෙන දේවල් පවා කම්පන පවා බොහෝම සුවේලවන දේවල්. ඉතින් මේවත් අපේ කියන්න පුළුවන් පින් කියලත් ඉතින් අපි උදේ ඉඳලා අද මේ වෙනකම් වැඩ කරන යාමේදී යම් ප්‍රමාණයක් කුසල් යම් ප්‍රමාණයක් පින් රැස් කරා නම් අපි හිතන්න ඕනේ මේක කිසිසේත් අපේ ආඩම්බරකමට අපේ පුළුවන්කාරකමට වෙච්ච ඒවා නෙවෙයි පිටුවාකල් මේ ශාසනයක් රැකිලා අපි ළඟ එනකොට තිබිච්ච නිසායි අපිට මේ ලස්සන පින් රාජ්‍යයක් රැස් කරගන්න පුළුවන් වුණේ ඒ නිසා මෙතුවාකල් මේ ශාසනය මෙතෙන්ද ගියෙන්න කොච්චරනම් අපේ මේ પરම්පරාවල් ගුරු પરම්පරාවල් උදව් කරන්නේ නැද්ද ජීවිත පරිත්‍යාගයේ මේ සෑම සියලු දෙනෙකුටම අපි කෘතඥ වෙන්න ඕනේ අපිට මේ චිත්තක්ෂණ ලැබුණාට සමහරත්තු ඉන්න වෙන්න පුළුවන් සමහරත්තු නැති වෙන්නත් පුළුවන් පේන්නත් පුළුවන් නොපෙනෙන්නත් පුළුවන් ඉතින් අපි මේ රැස් කරගන්න ලද සීරුම් කොසල් සීපත් කළා මේ පේන නොපෙන සීළු දිනාවත් මේ පින් අනුමෝදන් වෙත්වා එතකොට අපි තනු වැඩි මේ ස්ථාන තනු වැඩි කරගෙන ගිය ගුරු දෙමව්පියම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ අත්තන්ටත් මේක ශක්තියක් ධෛර්යයක් බලයක් බාටපත් වේවා අපි අපිටත් වහවහ අප්‍රමාද භාවයේ සතිය පිහිටීම පිණිස මේක හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදාසින් අපි ඔක්කොම ඊත්තාවතාජාදී ගාථා සජ්ජහායනා කරලා අද මේ සතිವಾರ සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිති යනු අපි දැන් මේ ගාථා සජ්ජහායනා කිරීමේ මේ පින් බෙදා ගැනීම නැත්නම් පින් පැමිණීමේ කටයුතු කිරීමේ සතිවාර સમાપ્ત කරන බලාපොරොත්තු වෙනවා. ඉත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඉත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා හෙත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා Thank you.